තුන්වෙනි ප්‍රශ්නය අපේ අර වංක තුනක් ගැන කිව්වනේ වහන්සේ. ඒ වංක තුන අපේ අඳුරනේ එතන අර බෙදලා දක්වලා තියෙන්නේ ඒක ප්‍රායෝගිකත්වය සම්බන්ධ ප්‍රශ්නයක්ද? ඒ කියන්නේ දැන් ඍජු නැත්තම් ඍජු නැහැනේ අපේ අඳුරනේ. කියන්නේ මොකක් හරි යදන ඒකෙම විජු නැති භවයේ ස්වභාවයන් තියෙනවා දැන් අපි කතා කළේ ප්‍රඥාව ප්‍රඥාවේ ආරම්භක අවස්ථාවේ ඉඳලා ਸਰවඥතා ඥානය දක්වා ඕනතරම් ප්‍රභේද තියෙනවානේ ඒ වගේ තමයි අකුසල ධර්මයන්ගෙත් ඒ අකුසලය තමයි හැබැයි ඒකේ රළු අඩු වැඩි එහෙම ස්වરૂපයන් අප්‍රමාණව තියෙනවා ඒ නිසා තමයි අකුසල අකුසලය සිද්ධ කරගන්නකොටත් ඒක ඒක ගැන කියන්නේ මහා සාවද්ද අල්ප සාවද්ද ආදි වශයෙන් බෙදා දක්වන්නේ. ඉතින් අන්න ඒ වගේ එතන යෙදෙන චෛතසික ධර්මයන් වංක බව තමයි වංචනික බව තමයි. හැබැයි මේ වංචනික බව ඒක වෙනස හඳුනා ගන්න තමයි අර පස්සේ පැහැදිලි කළේ තුන්දොරින්ම වංචනික නම් ඒක බලවත්. ద్వාර දෙකකින් වංචනික නම් එයා ටිකක් වංචනික බව අඩුයි. එක් ద్వාරයකින් වංචනික නම් ద్వාර දෙකක්ම හොඳට ඍජුව පවත්වගෙන යනවා හොඳට කායික ක්‍රියාත්මය හොඳට පවත්වගෙන යනවා වාචසික හැබැයි මනස යාට හරිතන හොඳම මට්ටමේ පවත්ව ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් එතකොට අනිත් අයට සාපේක්ෂව එයා ගොඩක් ඍජු කෙනෙක්. හැබැයි එක පැත්තකින් තාම දුර්වලකම් තියෙනවා. ඉතින් මේ සමස්ත දුර්වල ගතිම අහෝසි වෙන්නේ මාර්ගඵල අවබෝධයත් එක්කලා. එතකන් ඔය ස්වභාවයන් අඩු වැඩි වශයෙන් පුද්ගලයන් සතුව තියෙනවා. එතකොට අපේ අපේ හඳුනන්නේ ඒක අර අඩු වැඩි බව පෙන්වන්න තමයි මේ යම් යම් උපමා. ඉතින් ඔය උපමාම ඕන නැහැ. කතාවම චන්ද්‍රලේඛා කතාවම ඕන නැහැ. ඉතින් අද කාලේ තියෙන වෙන වෙන දෑකැත්ත වගේ උපමා. ඉතින් ඕන එකක් ගන්න පුළුවන් ඒකට. <laughs> මේ අපේ හඳුනන්නේ. එතන අපේ හඳුනන්නේ එතකොට අර තුන්දොර ගැන කතා කරොත් එතකොට එතන අකුසලයක්ද වෙන්නේ අපේ හඳුරන්නේ නිකන් සන්තතිය කියන්නේ බැලුවහම මිශ්‍රණයක් වගේද ඒ කියන්නේ ඒක කොහොමද අපේ හඳුරන්නේ අපි කුසලයක්ද අකුසලයක්ද කියලා මේක දැන් ඒකද වෙන්නේ මෙහෙමයි දැන් ඒ තනත්තාගේ මේ කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියන චෛතසික ධර්ම දෙක කුසල් සිත්වලදී ඇති වෙනවනේ. හැබැයි කුසල් සිතේ ඇති වුණාට එයාට ඒක පිහිටන්න හයිය එන්නේ මේ මේ චෛසික ධර්ම දෙක වඩා බලවත් වෙනකොට. එතකොට දැන් දැන් කොහොමත් මේ මානය මේ සහ මායාව සහ සාටය තියෙනවා නම් ඒකේ ආයේ කතන්දරයක් නැහැනේ. හැබැයි ඒ මායා සාටය දෙක දෙකේ බලය හීනකරන්න හේතු වෙනවා මේ කුසල් සිත්වල ඇති වෙන කායුජ්ජු කතා චිත්තුජ්ජු කතා. කුසල් සිතේ ඇති වෙන කායුජ්ජු කතා චිත්තුජ්ජු කතා දෙක හීනකරන්න හේතු වෙනවා ඔහුගේ මනසේ අකුසල් සිත්වල ඇති වෙන අර මේ මායාසාටය ධර්ම දෙක. ඒ මොකද පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මාන ආසේවන පච්චේන පච්චේ එතකොට මුලින් මුලින් ඇති වෙන කුසල ධර්ම පසුපසු අකුසල ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ මුලින් මුලින් ඇති වෙන අකුසල ධර්ම පසුපසු කුසල ධර්ම වලට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට මුලින් කළ කුසලය දැන් මහානායක හඳුරු සමහර තැන්වල පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් කුසල ක්‍රියාවක් කරලා පසුව ඒ ගැන පසුතැවෙනකොට දැන් කුසලය කරලා ඉවරයි. හැබැයි දෙවනුව අපරවස්ථාවේ පසුතැවුනොත් අර පසුතැවීම කරන කොටගෙන මුලින් කරන ලද කුසලයේ විපාකයට යම් බලපෑමක් ඇති කරනවා. දැන් ඒක දෙපැත්තටම තියෙනවා. දැන් කවුද ආනන්තර පාප කර්මයේ කරගත්තා මේ අජාසත්ත කුමාරයා. හැබැයි ඒ ගැන යා පසුතැවිතරින් නැතුව පසු කාලේ ඉන්නව තෙරුවන් සරණ ගිහිලා සාසනයේ චිරස්ථිතිය සඳහා ලොකු වැඩ කොටසක් කළා. ඒ වැඩ කොටස කරපු කුසල විපාකෙන් දැන් නිරය උපද්දවන එක වළක්වන්න බෑ. හැබැයි මහා නරකයක උපදින්න නැතුව ඔසුපත් නරකයක උපන්න කියලා සඳහන් වෙනවා. එතකොට ඇයි අර ආනන්තරේ පාප කර්මයට පවා යම් බලපෑමක් ඇති කරන්න පුළුවන් වුණා පසුව පසුව කළපු කුසල් වලින්. එතකොට අර අකුසල් සිත වෙනම සිතක්. ඒක ඇති වෙලා නැති වෙලත් ඉවරයි. පසුව ඇති වෙන කුසල් සිත වෙනම එකක්. මේ දෙකේ කිසිදු සම්බන්ධයක් නැහැ. හැබැයි සම්බන්ධතාවයක් නැති වුණාට ප්‍රත්‍යවේම් වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් එකකට එකක් යම්කිසි බලපෑමක් ඇති කරනවා. යම් තැනක සීතලක් ඇති කරනවා ආය අපි උණුසුම් කරනවා. ආය සීතල ඇති කරනවා ආය උණුසුම් කරනවා. ඒතර උණුසුමයි සීතලයි කියන්නේ කාරණා දෙකක් තමයි. හැබැයි එකින් එක දුර්වල කරනවා. අන්න ඒ වගේ ඒ පුද්ගලයා තුල අර මේ මායා සාටේ ආදී අසද්ධර්ම පාප ධර්ම බලවත් වෙන්න බලවත් වෙන්න ඒ තනත්තාගේ කායුජ්ජ කතා චිත්තුජ්ජ කතා දෙක දුර්වල වෙනවා දුර්වල වෙනකොට එයාට ඒකේ පිහිටලා වැඩි කලක් ඉන්න බෑ එතකොට කයෙන් ඒතනත්ත සංවර වෙන්න උත්සාහ කරනවා. ඉතින් අර බාහිර ලෝකයට තියෙන ලැජ්ජාව, බය එක්කලා කය සංවර කරගන්න ටිකක් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි වචනය පිළිබඳව සිත පිළිබඳව සංවරයක් නැහැ. ඒ තරමට සියුම් වෙලා නැහැ ඒ ධර්ම. ඒතර තව ටිකක් වැඩෙනකොට යාට කයත් වචනයත් දෙකම සංවර කරගන්න පුළුවන් ඒ මට. තවත් ටිකක් වැඩෙනකොට යාට සිතත් සංවර කරගන්න පුළුවන් ඒ මට. ඒතර එකම කුස එකම කුසල් සිතකින් හෝ අකුසල් සිතකින් නෙමෙයි මේ සියල්ල සිද්ධ වෙනත් වෙනත් වෙනත් වෙනත් කුසල් අකුසල් සිත් වලින් තමයි ඒක සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම මාරු වෙවි යන්නේ ඇයි දුර්වල නිසා. එයාට එක දිගටම මේ කුසල් සිතේ එකම විදිහට ශක්තිමත්ව පිහිටන්න පුළුවන් වෙනවා අර ශක්තිය වැඩෙනකොට. එහෙමයි අපේ හැමතරේ බොහොම හොඳ පැහැදිලි කිරීමක් කර ඔබanse ප්‍රවාහයක් වගේනේ ඒක. ඔව්. එක දිශාවක් ප්‍රවාහයේ ධර්ම වෙනස් හැබැයි අන්නේ ගන්න සත්‍ය වීමක් තියෙනවා. එහෙමයි ඔබanse බොහොම පින් මේ පැහැදිලි කිරීම වලට තිරුවන් සරණයි අපේ හැමතරේ.